වෛරය, ද්වේෂය, බද්ධ වෛරය, බය, ඊර්ෂ්‍යාව වැනි ඍණාත්මක සිතුවිලින් සිත මුදවා ගනිමින් අහං අවේරෝ හෝමි. බය කියන්නේ කාමයට නමක්. කාමයෙන් සිත මුදවා ගනිමින් අභ්‍යාපජ්ජෝ හෝමි. නීගය කියන්නේ රාග දේශ මොහයන්ට නමක්. එනීගෙන් මිදිලා අනීගෝ හෝමි. එසේ රාග දේශ මොහයන්ගෙන් මිදුණු සිත සුකිත අද්වයක් පරිහරණය කරනවා සුකී අත්තානං පරිහරාමි සියලු ලෝක සියලු සත්‍යයන්ටම සුකිත අද්වයම ලැබෙත්වා සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා මේ කර්මස්ථානය සජ්ජායනා කරමින් සියලු ලෝක සියලු සත්‍යයන්ටම මෙත් සිත් පතුරවන්න අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත් අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ සුකී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝ සුකී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකී අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුකි අත්තානම් පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා